තීකනිපාතේ කියන පොතේ සඳහන් වෙච්චි වජ්ජිපුත්‍රික සූත්‍රය. සර්වත දේශිත සූත්‍ර පිටකයේ සඳහන් වෙච්ච තවත් ශ්‍රී මුක දේශනාවක් සර්වතරාසේ විසිම කරාචි දේශනාවක්. ඉතින් අපි පුංචි මතක් කිරීමක් කරගත්තොත් කොහොමද මේ දේශනාවට කොට පෑදුනේ නැත්නම් නිදාණය පසුබිම ඉතිහාසය මොකක්ද කියලා මේ විශාලී නුවර සවකන්ස වැඩ ඉන්නකොට ඒ හිටපු මේ වචී ජනපදයේ කුල පුත්‍රේ පැවිදි වෙලා වජිපුත්‍රක භික්ෂුන් වහන්සේනමක් නැසයෙන් සර්වඥාන්සේ වේත පැමිණලා තමන්ගේ තියෙන අපහසුකමක් බැරිකමක් නුක්ති භාවයක් සඳහා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ භික්ෂු සීලය ශික්ෂාපද දේශී ගානකට වැඩි වැඩි ඉතින් මේ ඔක්කොම මතක තියාගෙන ඉන්නවා රකින්න මට බෑ මේක මට අමාරුයි ඉතින් ඒක මම හිතනවා කාටත් වගේ කරන දෙයක් කලාතුරකින් තමයි අපි වගේ දෙයක් කෙලින්ම මේ ධර්ම විනය පිළිබඳ ධර්ම ස්වාමී වෙච්ච සර්වචන්නාංශයටම චෝදනාවක් වශයෙන් හෝ ඉල්ලීමක් වශයෙන් කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සර්වචන්නාංශය ඉදිරිපත් කරනවා. ඉතින් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා කියන සර්වචන්නාංශයට මේ විරුද්ධ ප්‍රකාශ කිරීමක්වත් එමෙතන සර්වචන්නාංශයේ මේ බව දැනගෙන මේ සංඝයා සංකරත්තේ නිර්පද වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ ප්‍රායෝගික දේශනාවකට උපදේශපන්තියකට නිදානයක් වෙනවා. මේ ਸਰවචාන්සේ අර දේශීය ගානක් ශික්ෂා පදේකේ වශයෙන් කරපාරම් කරමින් ඒ වරකීමේදී තියෙන දුෂ්කරතාවය හඳුනා දෙන මේ භික්ෂුවට ඒ ශික්ෂා පද පිළිබඳව සාගල ඍතු කේති ස්වභාවික ක්‍රමයක් ඉදිරිපත් කරනවා. මහනේ ශික්ෂා තුනකින් නැත්නම් ශික්ෂා තුනක් ආරසක්‍රිය පිළිබඳව වෙන්න පුළුවන්. ඉතින් අර දේශීය විශිගානක් කියන ගාන දක්වා වෙනකොට ඉලක්ක තුනයි දැන් තියෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ වගේ සරල වැඩක් නම් මට මොකද ඕනකම තියෙන්නේ. මේ ශික්ෂාකතන් දෙ විස්තර විභාග විවර ගන්න නැති වගේම ඒක පිළිබඳව කියන බය වගේම ශික්ෂාගත වෙන්න ඕනකම තියෙන සර්වචනාසේ අර පුදුලේචිවත් කර ප්‍රශ්නේ අවුලක් වේලක් ඇති කරන්නේ උත්තරයක් වෙල දෙනවා. මානවට ශික්ෂාපද තුනක් නැත්නම් ශික්ෂා තුනක් කියන අරස වෙන්න පුළුවන් කියලා. ඒක නම් පුළුවන්. එහෙනම් කියනවා අධිචිත් අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධි ප්‍රඥා ශික්ෂා කියලා මේ තුනක් තියෙනවා මේ සිනේ වාස්තවෙදී ඊට පස්සේ දැන් මොන ස්වාමීන් වහන්සේගේ ඊට හැකි සංජානක ඇති වුණා ඊට පස්සේ රවතනන්සේ ඊට පස්සේ අතිනලකට ඕඩිය තමයි කන්දක් දිගට ගන්න යනවා වගේ දැන් මෙයාට කියලා දෙනවා මොකද්ද අධිශීල ශික්ෂා කියනවා අර 235 227 තමයි මේ කතා කරන්නේ කතාවේ තියෙනවා කයෙන් වචනේ සිදුවෙන වීතික්‍රමන කයෙන් වචනේ සිදුවෙන අකුසල් දුෂ්චත්ත නතර කරලා සමාජයක තලයක සමයක ජීවත් වෙනකොට ඒ පිරිසත් එක්ක ගැටුම කවුලක් ඇති කරගන්න නැතුව වීතික්‍රමණය කරන්න නැතුව පවතින සභා නීතිය පවතින සම්මුතිය ඉක්මවන්න නැතුව කටයුතු කිරීම තමයි සීලිකය ඒ නිසා මේ අන්තරක ඉන්නවනම් ඒ ඉන්න තැන් වල ඔබ හිතින් මොනවා හිතුවා සභාවේ ප්‍රශ්නයක් නෑ මොක කියන කරන දේ තමයි සභාවට තේරෙන්නේ අන්නේ දේ පිළිබඳ හික්මිය. ඒක ඉතින් කැමැතිවතකම කරනවා එකක්. ඒක මේ බුදුහාම කිසිේ චාවෝ මේ විචුනාචයේ සංඥාති නිසා කෙනෙක් සාරෙයි. එහෙම නොවුනොත් යම් කිසි කෙනෙකුට මේ ශික්ෂාව නිතිර කියන සභාවේ පවතින නීති රීති සමුචි ඉක්මුවොත් අනිවාර්යයෙන්ම මනසයි අත්තානුමත බයක් එනවා මේ මේ සභේට කබාරෝ නැති වැඩක් කරා කබාරේ ඉතේ ගැඩුවා අපි පරිසරයේ තියෙන ආචාර ධර්ම කැඩුනා කියලා හිතට කුකුස් වෙනවා ඒකට කියනවා අත්තානුවාද බයක නිසා යම් කිසි කෙනෙක් දැනගෙන ඒ විදිය අනුව කටයුතු කරනවා යාට ඒ වගේ තමන්න තමන් දෙත් වෙන බයක් ඉන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි කෙනෙක් නිතරම සභාවේ ජීවිතකර තියෙන විවස්ථාව උල්ලංඝනය කරමින් කඩමින් කටයුතු කරනවා නම් තමන්න තමන් දෙත් දෙනා විතරක් නෙවෙයි අනුමුත් දොස් කියනවා. ඒ හැදිච්ච ගෙදර නැහැදිච්ච එක මෙච්චර මේක තුලා කටයුතු කරනකොට මේ නීති උල්ලංඝනය කරනවා වැට කඩන බිනු හරකෙක් වයි කියලා ඕනම කෙනෙක් වයි. ඒ විතරක් නෙවෙයි මේ නීති හදලා තියෙන නියම් නීති පද්ධතියකට නා මෙයා දවසක මේ නීති පද්ධතිය යටතේ දඬුවම් ලැබිය යුතු වැඩ කරලා පාට වෙනවා. දඬ නීතියටත් ලක් වෙනවා. කොහොම කරත් අවසානයේ අපාගත වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම දැනගෙන මේ සභා සම්මත නීතියට සම්මුතියට ගරු කරනවා නම් යාට ඔය අත්කාන වාර බයක්, පරණ වාර බයක්, දඬ බයක්, දුක්ඛටි බයක් එන්නේ දැන් අද ලෝකෙ වචනේ කියනවනේ මේ අසහනය කියන්නේ ඕක තමයි. අපිට අසහනයක් කරලා තියෙන අපි කොතනකාරී මල පැනලා තියෙනවා. අපි කොතනකාරී නීති උල්ලංඝනය කරලා තියෙනවා. අපි කොතනකාරී වීතික්‍රමණය කරලා තියෙනවා. ඒ වීතික්‍රමණය කළොත් මෙල වශයෙන්ම පරල වශයෙන්ම තමන් වශයෙන්ම අනුන් වශයෙන්ම තැවෙන්න වෙනවා. ඉතින් ඒක නිසා සබහානීකේ ගරු කරනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ආචාර ධර්ම අඩන්නේ සදාචාරාත්මක වගවීමකට මේකයි සભ્યත්වය කියන්නේ. මේකයි හැදියාව කියලා කියන නිසා සර්වචනසේ ඉදිරිපත් කරන මේ බෞද්ධ සංස්කෘතිය ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම හැදියාව. හැම වෙලාවෙම කතා වචන කතා කරනකොට ක්‍රියාවක් කරනකොට ඒකෙන් සමාජයේට අනික් අයට වෙන බලපෑම පිළිබඳ වගවීමක් තියෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මේකේ තමයි මේක තමයි 227ක් නීති. නැත්නම් කෝටි සම්බර සීලය කියලා කියන්නේ ඕකයි. ඕක තමයි පංචශීල කියන්නේ. ඕක තමයි අටශීල කියන්නේ. ඕක තමයි දසශීල කියන්නේ. ඕක තමයි සාමාන්‍ය සීල කියන්නේ. ඕක තමයි උපසම්පදා සීල කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කඩන්නතු ඉන්නවනම් එයා තාම උපසම්පදා නොවුනත් බෞද්ධ නොවුනත් උපසම්පදා භික්ෂුවක ලැබෙන කුසලයට ලැබෙනවා. ඒ නිසා යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ සර්වචනාංශේ පෙළෙන විදියට කයෙන් වචනයෙන් සිදුවෙන වැරදි ක්‍රියා වළක්වාගෙන ගත කරන්න කටයුතු කරනවා නම් අර විදිහට සමාජ නීති උල්ලංඝනය වෙන්නේ නැහැ. සමාජ නීති විචක්‍රමණය වෙන්නේ නැහැ. ඒ නිසා අසහනී නැති ගතිය ආතතිය නැති ගතියක් වෙනවට වඩා ගැඹුරෙන් බැලුවොත් ඒ වෙලාවේදී යාගේ හිතේ රාගයෙන් රත් වුණාට ඒ රාගේ හේලි දක්වන්නේ ද්වේෂයෙන් දූෂිත වුණාට ඒක හේරි දක්වන්නේ මොහේ මොහනේටපත් උනට හේරි දක්වන්නේ අවදියක් ඇති වෙනවා. මෙන්න රාගය ආවා. දැන් නමුත් මේ ස්වභාවක ඉන්න නිසා අපිට බල්ලේ කරකෙක් වාගේ කර්ම මෛතුන ක්‍රියා කරන්න බෑ. මොකද අපි ස්වභාවට ගරු වගවීමක් තියෙනවා. ඒක අපිට රාග්වේෂයක් වෙනවා. ඒ ද්වේෂය ආවට පස්සේ අතපරිශ කරලා වැඩ කරන්න බෑ. මොකද අපි හැදිච්ච සමාජයකින් හැදිච්ච පිරිසක් වශයෙන් ඒ නැත්නම් නොදැනුවත්කම මොහේ නිති මත තරතුන කැළපෙන ගතියනකොට කොහොමරි අවදි භාවයක් ඇති කරන මේ නිසා මේ සීලයෙන් ආචාර ධර්ම රැකලා දෙන වගේම පුදුලගේ පෞරුෂත්වයේ පුදුලගේ මනසේ අවදි කිරීමක් ඇති කරනවා. ඒක හරියට පොළේ ඇවිත් මිනිහා කඹේ ඇවිදිනවා. සීලේ ඉන්න මනුස්සය ඇවිදින්නේ හැම පියවරක්ම උත්තර සමබර කරගන්න. මේක අවශ්‍යයි. මේක රංගපෑමක් වෙන වෙලාවකුත් තියෙනවා. මෙතන එහෙම කරන රංගපෑමක් නෙවෙයි. ඒකට යාර තේරෙනවා. මූලික වශයෙන් මේ කාය වචන දෙකෙන් කෙලස් සීමයි මොන්නේ උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා. හිතන්න මේ වගේ කෙලස් බරිත සමාජයක සීලයක් රකින්න කෙනෙක් කටයුතු කරනකොට කොච්චර කලකට තමන්ගති පොඩි පොඩි අඩුපාඩු වෙනවා. එවැනි කෙනෙකුට මේ වගේ දරකට ඇවිල්ලා වාඩි වෙලා ක්‍රියාවක් නොකර වචනයක් කතා නොකර ඉන්නකොට තේරෙනවා නම් දැන් මම මේ වාඩිලා ඉන්න ටිකේ මොනම විදිහින් අසින් කැඩෙන්නේ මේ සක්මනක් කරන වෙලාවේදී මොනම විදිහින් අසින් කැඩෙන්නේ ඒ නිසා මේක අර මහා කරදර කරලා හෙට්ටු කරලා තඩමාරු කරලා ගන්න සීලයක් නෙමෙයි මෙතන නිකන් ඉඳීමෙන් පුදුමාකාර කුසලයක් වෙනවා කියලා යාට අර ලෝභ දෝෂ මොහ පහළ වෙන්නේ නැති එක වැටහෙනකොට ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ලොකු සතුටක් සීතල ගතියක් ඉක්මිච්ච ගතියක් සදාචාර ගතියක් වෙන්න පටන් ගන්නවා ඉතින් ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ මේ දේශනාවම කරන ඉතින් සර්වචන් වහන්සේ මෙන්න මේ සීල් කඩන සමාජයක් තියෙන තැන ගහක් වලට ඵලයන් අරණිකට ඵලයන් හිස්තැනකට ශුන්‍යගාන ඵලයන් දිල්ල වාඩි වෙලා ඒ Taman වාඩිලා ඉන්න වෙලාවේදී කාය වචනේ කිස් කේස් බිදෙන්නේ නැහැ සිල් බිදෙන්නේ කියලා දැනගෙන දැන් අපිට තියෙනවනේ මෙතන හිටිය සිල්පද රැකෙනවා කෙලස් නෑ අතරින් සිල්පද කැඩෙනවා කෙලස් මේ දෙකෙන් දැන් ඉතින් ජීව රටාව හදාගනි අන්නර විදියට කෙලස් අඩු වෙන තැනට ඒක දන්න කෙනාට අනුලා දුන්නට පස්සේ වැඩේ ඉවර නෑ ඊට පස්සේ අර වගවීමක් කියනවා වගකීමක් කියනවා තමයි ආජීවය සකස් කරගන්න සම්මා ආජීවය සම්මා කම්මන්තය සම්මා වාචා මේ විදිහට කෙලස් නැහැ ඔබම යත්ත කියලා තියෙන මෙතන කියොත් කෙලස් තියෙන ඔබම යත්ත කියන්නේ ඒකේ ආධිනවත් ඔබ දන්නා මෙතන ගියාම ආනිසංස අධ්‍යයන දැන් ටික ටික ටික ටික සිල්ව තුන් අතර හැසිරෙමින් සිල්ව ජීවිතයක් ගත කරන්න තමන්ටම වගේ කිව්ව පුදුජානවාසේ දෙනවා ඒක පුදුජාන කියන්නේ ඔබ වෙලාවක දැනගත්තොත් මෙන්න මේ නික්ලිෂී චිත්තක්ෂණයක් අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරේ ක්‍රියාහිතක් කියලා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මොහයෙන් තොර චිත්තක්ෂණයක් ක්‍රියාහිතක් කියලා ගත්තොත් අපි ඒක කුසල ක්‍රියාවක් කියලා ගන්න. ඒකෝට තේරෙනවා. කුසල ක්‍රියාහිතක් කියලා ගත්තොත් අපි හිතුවොත් එහෙම ගන්නව බෑ මේ ජීවිතේ එහෙම එකක් කියලා අපි ප්‍රයත්න කරන්නේ. දැන් සමහරවිට අරගෙන පෙන්නනවා. අත්දක් කරනවා. අත්විඳවයි කියනවා දැන් ඔන්න මුලේ පාවිච්චි කරපන්. මෙතන ගියොත් ක්‍රියාහිතක් කරනවා. මෙතන ගියොත් අකුසල ඒක නිසා එකවරේ අකුසල් කරන්න බෑ. ටික ටික ටික ටික සීල තුන් අතර සීලවත් තැනක ගත කරන ආසරණ හදාගන්න. එහෙම නැත්නම් ආජීවය සකස් කරගන්න. සම්මා කම්මන්තයක් හදාගන්න. සම්මා වාචා සකස් කරගන්න. මේ දෙන ඉදින්දා කටයුතු කරනකොට උනා අන්න අවශ්‍ය දේවල් වලට වීල පැටලීලා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීවයට යන්න එපා. විශේෂයෙන්ම එහෙම ඉන්න කට්ටියම අයිති. ප්‍රයත්න කරන්න ඕනේ. එහෙම කට්ටිය තමයි පාටි ගෝයින් කට්ටිය. හැමදාම සැනකෙලි. හැමදාම උත්සව. හැමදාම මොන හරි ක්‍රියාකර්ම කරනවා. මොකද ඒකට තනිකන් දෝෂ තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුහරි වගලගෙන අරකයි මේකයි කියලා හිතලා සම්ප සමාරණ කදාගෙන নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් ඒගොල්ල කිචිලි ගන්න ඒගොල්ලන්ට ලෙඩක් තියෙන සමකොට තමයි මොකද කිචිලි ගන්න. තමයි පැත්තකට ලෙන්නේ. ලෙඩ තියෙන කට්ටිය කිචිලි ගන්නවා ඒක ස්වභාවයි. ලෙඩ නැති එක කිචිලි ගන්න ඕනේ නැහැ. ප්‍රයෝගයෙන් හිමීට පැත්තකට එනවා. දැන් මෙහෙම කියයි කියලා අපි හිතමු යම් කෙලෙකලේ මේ සීලෙම අපේ ළඟ තියෙන කෙලෙස් කන්දෙන් 100ට අඩු ගන්න 33ක් කැපුණා කියලා කිව්වම ඇත්තම කියනවා 66ක්ම කැපෙනවා. සීලන්ත වෙච්ච පමණින් ඔක්කොම කැපිලා ඉන්නවා. ඉගෙන බය වෙන්නවා. ඔය බුල්ඩෝසර් එකෙන් අයින් කරන්න පුළුවන් තරම් ලොකු ටික ඔක්කොම යන්නේ සීලෙන්. ඒක නැතිකම නිසා මේ අපි මේ පහඳින් ඉඳලා ගන්නවා. ඒක අයින් කරලා අපි ගිහලා සීල තුන් අතර ඒ වගේ භාවන මධ්‍යස්ථාන ගත කරන වෙලාව වැඩිමයි කියලා ඒක දවසකට පැයක් දෙකක් හරි සමාජයකට දවසක් හරි දාන දාන කටයුතු කරනකොට මේ සීල තුන් අතර නිකන් ඉන්න බෑ සීල තුන් ඒ සීල රැකෙන්නේ කාය වචන දෙක ඇහිසිට වීමෙන්ම නෙවෙයි ඒකෙන් සීල රකින්න බෑ ඒක කැඩෙනවා ඊට පස්සේ යටින් තියෙන හිත ඇහිසිට වීමේ වැඩ සාර්ථකව පිටරයි සීලේ ආදරේ ඒ නිසා සීලතාවගේ සීලය අල්ලලා යන්නේ සිල්ලතාවේ සීලේ යාදෙන්න භාවනා කරොත් නැත්නම් චිත්ත භාවනා කරොත් බලන්න. කාය වචන දෙක ඇදුවට ඒක දක්ක දෙක ආලා බැතලා තියලා කරතේ. නමුත් හිත හදලා නැත්නම් කොයි වෙලාවෙ කඩන්නේ ඇයිද නිසා සිල්ල තුන් අතර බෙද තියනවා. සිල්ල කරන්නේ කන්නේ නෑ යතු චිත්ත භාවනා වලේ දෙනවා. නිසා සිල්ල තුන් වැඩි ප්‍රාසව කරනකොට සීලවන්ත ස්ථාන වලට යනකොට සත්‍ය ඇසුර කරනකොට තමන්ට වඩා සිල් රකින්න සමාධි භාවනා කරන බොහෝ කාර්ය බහුල ජීවිත ගත කරන්නේ නැත්නම් දැක්කන්න පුළුවන් වෙනවා. අපි තාමින්නේ අපි ලොක්කෝ කියලා හිතන තමයි ඉන්නේ අපි හරියට වැඩ කරන කට්ටිය අපි හරියට මේ යුතුයකම් තියෙන නිසා කියලා බලන අතෙන්දී අර පස්සේ විනාඩියට වැඩි යුතුයකම් තියෙන එකත් වැඩි ලස්සන ජීවිත ගත වෙනකත් වැඩි සීල් ලැබෙන එකත් වැඩි භාවනා කරන පිළිසින්න. ඒක දකින්නකොට තේරෙනවා මෙලම ඉඳද්දිම අපි බ්‍රහ්ම ලෝකයට යන්න අවස්ථාවක් ලැබුණා දිව්‍ය ස්වභාවයට යන්න අවස්ථාවක් ලැබුණා සත්පුරුෂ මණ්ඩලයට යන්න අවස්ථාවක් ලැබුණා සංඝ ස්වභාවයට යන්න අවස්ථාවක් ලැබුණා රාජරාජ මහා මාත්‍යෙට යන්න අවස්ථාවක් ලැබුණා කියලා අර සීලයේ සීල කියන එලිපත්තට අඩිය තැබීම පමණින්ම අපි අර විශාල මන්දිරයකට ඇතුල් ප්‍රවිෂ්ටි වෙනවා. අපිට ඒකට අපිට තේරෙනවා අපි ඒකේ අන්තිම බාලාංශයක් තියෙනවා. අපිට වැඩි ඉහළ පන්ති ගොඩාක් තව ඉන්නවා. අපිට වැඩි වෘත්තියක් තියෙන අපිට තේරි කරදර තියෙන ඒ සමාධියෙන් සැනසෙන. ඉතින් ඒ ඇත්ත ළඟට ගිහිල්ලා මම මේ සිල් දැකලා නැති නිසා මම මේ සිල් දැක කිව්වෝ. ඒක කවදාකවත් කිසි ඵලයක් යන්න ඔබ සිල් දැක කරපු මිනිහ මෙච්චර කල් දැන් තමයි සිල් දැක්කේ දැන් ඉන්නේ අපි ළඟට කියලා කවදාකවත් සත්පුරුෂ මන්ත්‍ර විශ් කරන්නේ නැහැ. අලුත් සමාධිකයන් වැඩියෙන් සලකනවා. සැලබට පස්සේ කිව්වොත් මම සමාධිය කවදාකවත් නැහැ බහනා කළා නේ කවදාකවත් පත් කළ සත්පුරුෂ ඒගොල්ලෝ සීලුකට බාහකබල මේක නාට සමාධිය හඳුනා දෙන්න සමාධියට අවශ්‍ය කරන අඩුම කැඩුම මගෙන් මොකද්ද කියන්න ඕන කියලා ඒ දේ දකින්නකොට පේනවා මේ දැන් Tamanට උදව් කරන්නේ කවදාකවත් හිතුව පැතු කෙනෙක් නෙවෙයි. අපි කලින් උදව් කරපු කෙනෙක් නෙවෙයි. අසම්බයක්මයි ධර්මයක්මයි. ඒකේ ඉතුරු හිතා ගන්න බැරිද? එතකොට හිතනවා අපි අතෙන් උදව් කරේ දැන් උදව් ලැබෙන්නේ අපිට මෙතන. හැබැයි මතක තියාගන්න මේක ධර්මතාවය. මේ සංසාරේ පුරා ගිය ගමනක වැඩ පිළිවෙලා ඒක නිසා මම උදව් කරපුවා නෙවෙයි මට උදව් කරන්නේ. මේ ඇත්තට මම උදව් කරලා නැහැ කියලා හිත කුකුස් ගන්න එපා. ඒ දෙන උදව්වට පාවිච්චි කරුවොත් ඒ ඇත්ත අපට අරමුණක අරමුණක් සතුන් මැරීම හොරකම් කේමාදී දී වෙන් කරගෙන හිත තියා ගන්නවා කියන එකට අමතරෙන් ඒක අපි කියමු අනුප්පන්නානම් පාපකානම් අකුසලනම් ධම්මාන නෝපාදාය චත්තං ජනේති වායන්ති විරියං ආරෝචි චිත්තං පක්කරණාති පදා. තාම සතියක් මැදලා නැහැ. ඒක වෙන්න ඉඩ තියෙනවා මම මේ අතුම්බර දරගෙන කිව්වා. එතන මම සිල්පද රැකීමේ කෙරීමේ කරන්නේ වෙන්න තියෙන අකුසල කර්ම නොවීම සඳහා වීර්ය වඩන. නෝපන්න අකුසල නොයිපද වීම සඳහා වීර්ය වඩන සතර සම්‍යක් ප්‍රදාන විදිහේ පළවෙනි කෝක. ඒක ගියාට පස්සේ තේරෙනවා දැනට අකුසල් නෝපන්න අකුසල් නොයිපදී වෙන කටයුතු කරන්නේ චිත්ත සංතානෙ පුරුද්දට යන අකුසල් වගේක් තියෙනවා. දැනට ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් රජු තමන්ගේ අතුල්පුරයේ නැත්නම් අන්තපුරයේ අතුල්කොටුවේ පටිගිතර භාටාගාරයේ ඉතින් ගියාම විදුණාතල ඔක්කොම ඉන්ජිනේර් කෙනෙක්ට අරසා කරන දියවල් හදලා කටුකම්බි ගහලා ආරක්ෂක සේනාවල් දාලා මුර කාවල් දානවා. ඉතින් මුර කාවලින් බලන රජුන්ට හතුරු කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආරක්ෂක වැඩ කඳු තද කරගන්න. නමුත් මේ වෙනකොට ආපු හතුරු ඉන්නවනම් මොකද කරන්නේ? ඒගොල්ලෝ දැන්ට ප්‍රතිකේතේ. එතකොට ඒ අය වෙනුවෙන් රජුරෝ කරන්නේ ඇතුළත ඔත්තු සේවාවක් දාලා තියෙනවා. හැසිරෙන දෙතුන් දෙනෙක් ප්‍රොබිලම් දැනෙන්නේ කවුද සැකසහිතව හැසිරෙන්නේ කියලා බලන්න දැන් උපන් කෙලස් යටපත් කිරීම සඳහා වෙනම යන්ත්‍රයක් ඕනේ. අන්න ඒකට අපි කියනවා චිත්ත භාවනාව කියලා. චිත්ත සංතානයේ දැනට තියෙන කෙලෙස්. මේකට පුංචි උපමාවක් බුදුහාමුදුරුවෝ දෙන්නේ අපට. පුංචි අභ්‍යාසයක් පුංචි කියලා කිව්වට මේ සර්වඥ දේශිත ධර්මයේ මම හැලු කරන හදනව නෙමෙයි. සර්වඥන්සේ සඳහන් කළ තුඹ හිතේ තරම දැනගන්න හිතේ තියෙන කෙලෙස් නැමියාව දැනගන්න ඔබ නික්ලිෂී අරමුණකට හිත දාන්න බලපන් දැන දැන දැක දැක මේ නික්ලිෂී අරමුණේ රාග ද්වේෂ මොහොනේ නැහැ. බලපන් කොච්චර හිත අකමැතිද කියලා. මධ්‍යස්ථ අරමුණට හිත දාපන්. ඔගේ පවත්තපන් අන්න ඔබට තේරෙයි කුඩල කොට ඉන්න කැමති නැතුව වගේ. මේ හිත කෙලස් වලට අදි නැහැ. ඉතින් සර්වචරන්ති කියන ඔබේ ඔය කය මට මනුෂ්‍ය ජීවිත ලැබිලා තියෙන මේ කය පෙරකට විශාල කුසල කර්මක ලැබෙච්ච අත්පටිලාභයක් මේ කය පරිශීනක් සඳහා අපට ලැබිලා තියෙනවා. කයන පස්නාව සඳහා මේ කයට හිතියලා මෙන්න විදිහට කියනවා පිටට යන හිත ඇතුළට ගන්න. කය ඇතුළට ගන්න. ඇතුළට යනල වැඳලා යාකු වෙලා කියන්න පුළුවන් යಾದින්නාවක් කියලා හිතට කියන්න ඇතුළට ලඟන්නේ කියලා. අන්න එතකොට තේරුම් පටන් ගන්නවා දැනටමත් අපි ළඟ තියෙන කෙලස් ප්‍රවාහයේ සරවැඩි නිසා මෙයා ඇතුළටත් නොකිය පැනලා. එළියට යන්නමයි බලන්නේ. ඒකම තමන් දන්නා ආධ්‍යාත්මික වශයෙන් ඇතුළේ එහි කියොත් කීකරු සීලයට වැඩි උසස් කුසලයක් සිද්ධ වෙනවා. නමුත් මේ හිත ඇහෙන් එළියට පයින්නවා, කනෙන් එළියට පයින්නවා, නාසයෙන් එළියට පයින්නවා, දිවෙන් එළියට පයින්නවා, කයින් එළියට පයින්නවා, හිතින් හිතිලි වල පයින්. ඉතින් මේ දැන් මේ විදිහට එළියට යන හිත ඇතුළට ගන්න, ඇතුළට සාදර වෙන්න, ඇතුළට ප්‍රිය වෙන්න අපි එකට මල්ලාසන හදලා යාදිනී කියලා දෙවිත කරනවා ගන්නවා. කෙර කියන්නේ මේ ඇතුළේ හිතුවොත් කෙලස් නැහැ. ඒක නිසා කරන්න පුළුවන් උදව් උපස්ථානයක් කරන්න අනුග්‍රහයක් කරන්න අනේ පුළුවන් තරම් ගෙට වෙලා ඉන්නේ. ඉතින් ඒකට මේ කැලේකට ගිහිල්ලා පොදල පට්ටම වාඩි වෙලා සම්මිතිකව ඉතර කියනවා ඔබට ඕන තියෙන පහසුකමක් අරගෙන මේක කය තැම්පත් කළ මේ කය ඇතුලේ හිටි ගෙදෙට්ට වරේ ඇතුලට වරේ මේ සඳහා බුදුජානක යෝජනා කරාට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මොන ආකාරයකින් කටයුතු කරුවත් හිත කය ඇතුළට එයිද ඒ ආකාරයෙන් කටයුතු කරා. ඒක සදා සර්වචර්ය සීල 50ක්ම සේවය යෝගාචරයේ දැනුමින් ඉල්ලනවා. ඔබ දැනගනි සිල්වත් වෙච්ච හිත දැන් අධිචිත්ත ශික්ෂාවට යන්න අර හිත ඇතුළ ආරම්භ කරා. අපි මේකට කායගත සතිය කියලා කියනවා. කාගියාසී කියලා කියනවා. කායනුපස්සනාව කියලා කියනවා. එහෙම නැත්නම් ඉන්න ඉරියව්වේ සතිය පවත්වනවා කියලා කියනවා. එතන මම දැන් මෙතන කියලා කියන එහෙම නැත්නම් වර්තමාන මොහොතට අවදි වෙනවයි කියලා කියන নানা ප්‍රකාර වචන වලින් මේක කියනවා හැබැයි ඔය චිත්තපත්චිත්තාන පසනාලතම චිත්ත අධිචිත්ත ශික්ෂාව නෙවෙයි ඒකෙන් ගොඩාක් විස්තර වෙනවා නමුත් මේ ටිකෙන් කියන්න පුළුවන් කොච්චර මේ පිරිස්තු නික්ලේශී චිත්තක්ෂණය තිබුණට ඉත කොච්චර රූප බලන්න ආසද කියලා ඉත කොච්චර සද්ධාන්ට ආසද ගන්ධ රස පහස බලන්න ආසකලි තීසයි යෝගාචර බොහොම ඉවසිල්ලේ ක්‍රමිකව සිද්ධ වෙනවා සම්පූර්ණම රූප බල බල සද්ධාන්ත කුලිත දැන් මේ කායට ගන්න හොඳට වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මේ එක චිත්තක්ෂණයක් හරි ගත්තොත් ඒක සීල ශික්ෂාව සම්පූර්ණ කරගෙන අධිචිත්ත ශික්ෂාට තකක් කියනවා. ගන්න බැරි එකක් නම් ප්‍රශ්නයක් නෑ. ඒකට ඕනම කෙනෙකුට සාමාන්‍ය සෞඛ්‍යයක් තියෙන සාමාන්‍ය මානසික ලෝක ඇති වෙනවම ගන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් තියෙනවා. ගත්ත දන්නේ කොහොමද? එක දෙක මේ ගත්ත බව අපි සමාදන් වෙලා සාදු කියනවා. මේ දෙකම අමාරුයි. කොහොමද කවුරු හරි සාහිත කරලා කියන්නේ මගේ හිත දැන් තියෙන කයි කියලා. මොනම ලකුණක්වත් නැහැ. මේ හිතමනේ ඔක්කොම සෙල්ලම් කරන්නේ. ඒ නිසා කයට හිත ආවා, කයේ හිත පිහිටියා කියලා මොන විදියෙන්වත් කාටවත් කව කෙනෙකුට ඔප්පු කරලා දෙන්නට බෑ. ඒ වගේම කියන්න වචනක් නැහැ. දෙක එහෙම අමාරුයි ගත්ත චිත්තක්ෂණයක් අපි මේ කරන්නේ භාවනා කුසලයක් අධිචිත්ත ශික්ෂාවක් අනේ මේ එක චිත්තක්ෂණයක් මේ ක්ෂණ සම්පත්තිය අපි මුළු සංසාරෙම කරන ලද කුසල් වලට වැඩි වැඩි හිතුවට පැතුවට දිවිගුරු බ්‍රහ්මරත් කරගන්න බැරි කුසලයක් අතර සිද්ධ වෙන්න එක සමාදම් වෙනවනම් අපිට තියෙන දවස පුරා අන්න එවැනි කයෙහි හිත පිහිටවන තියෙන චිත්තක්ෂණ වැඩි වෙන තාලයකට වැඩි වෙන ආරයකට කටයුතු කරනවා. ඒ සඳහා නවචනාචි වාඩි වෙලා කරන මේ පරියක භවනා යෝජනා කරනවා. ඒක වැඩි වෙලා ඉන්න බෑ විනාඩි 40 යනකොට ඇඟ ලෙඩ වෙනවා කරදර කරනවා වේදනාව වෙනවානේ. පුළුවන් තරම් ඉඳලා සක්මන් කරනවා. සක්මනේකින් ගමනක් නැති ගමනක් තියෙනවා. ඒකින් හුඟ දෙනෙක් දන්නේ නැහැ සක්මන් කරනකොට කොහොම ප්‍රයත්න කරුවොත් සතිය හිටින්නේ සක්මනේ මොකද කරන්න ඕනේ කොහොමද සක්මන සාර්ථක වුණයි කියලා කියන්නේ කියන එක ලොකු ප්‍රශ්න හදාගෙන අවුරුදු 15 16 භාවනා කරපු අය පාව. දන්නේ නැහැ සක්මන කරනකොට මොකද්ද සතිය පිට බාට ලකුණ. මොකද්ද භාවනා හරියට කියලා දැනගන්නේ කොහොමද? මේ චිත්ත අධිචි අධිචිත්ත ශික්ෂාව වෙනවා දන්නේ කොහොමද කියලා. දන්නේ නැති නිසා ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලින් තේරෙන කොච්චර පැටලවලා තියෙනවා. ඒක නිසා මුගක් වෙලාට මම සක්මන පිළිබඳව කියලා දෙනකොට හරි ප්‍රශ්න අහනකොට හරි මතක් කරනවා. මේ සක්මනේ ගත කරනකොට යම් වෙලාවකට යම් කෙනෙකුට ඉස්ත්‍රි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපරිදි වේවා හොඳ පරණ යෝගාවචරයක අලුත් කෙනෙක් වේවා මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම දැන් ඇවිදිනවා කියලා දානම කොච්චරයි සම්පූර්ණ කියන්නේ. කොයිට යා මොකක්වත්ම නැතක්. මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් නිදාගෙන නෙවෙයි. මම දැන් ඇවිදිනවා කියන එක දන්නවනම් උච්චරයි. ඉතින් කාට හරි කියන්න පුළුවන් නම් මේක හරියට තේරිලා මම ඉඳගෙන ඉන්නකොට නම් මේ යටි පහකේ විභාජන එක වැටේනවා. සක්මන් කරනකොට පතුල බිම් වාදිනේට වැටෙනවා. මේ වම වශයෙන් මේ දකුණු වශයෙන් මේ මාර්ග වෙනකොට මම දන්නවා හොතට මම හිතගෙන නෙවෙයි කියලා. මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. මම දන්නවා හැතපිලා නෙවෙයි කියලා. අන්නේ ඇවිදිනවා ඉඳ ගන්නවා නෙවෙයි ඇවිදිනවා කියන දැනෙන වැටහෙන අත්දකින්න ටික හෙලි කරන්න පුළුවන් නම් කතා කරලා කියන්න පුළුවන් නම් ඕන තරම් ක්‍රමයක් තියෙනවා මම සක්මණේ සතිය දෙලෙමිලා සක්මණේ කරන තියෙන කුසලයේ සිද්ධ වෙලා අධිචිත්ත ශික්ෂාව සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ආගිල වාඩි වුණයි කියන්නේ. වාඩි වුණාට පස්සේ ආනෝ ආස්වාද ප්‍රසවාසයෙන් බලන දුකින් හැකීම් බලන දෙකම આવොත් කොයි එකට බලන්නේ? උඩ හිත තියාගෙන යට හිත තියාගෙන සමත කරනද විපස්සනා කරන පිස්සු කෙටි. මම ඇවිදිනවා නෙමෙයි ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න ඕච්චර. මුළු භාවනාවම ඕච්චර. මම ඇවිදිනවා නම් කකුල් දෙක බිම වදිනවා. ළඟ ඉඳගෙන ඉන්නකොට තේරෙන්නේ මේ පොළේ වදිලා තියෙන හැටි. ඇද්ද ගාවතර පස්සේ මේක උඹහක් කියනවා වගේ පිරමීඩක ඉන්නවා වගේ වැටෙනවා නම් ඔච්චරයි බලන්න. ඉතින් මේ දෙක එකිනෙකට සංසන්දනාත්මක කියලා දුන්නොත් තමයි මගේ වචන මට හෙලි කරන්න පුළුවන්. සංසන්දනාව කියලා දුන්නාට පස්සේ ඒ යෝගාවචරය තේරුම් ගත්තොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම තමයි බුදුබණ කියන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එක තමයි බුදුබණ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති නිසින්නෝවා නිසින්නෝමිති පජානාති කියලා. සබත්සන්සේ පෙන්නන මේ කායනුපස්සනාවේ පළවෙනි කොටසේ මේ දේ කරන්නේ හත්තලාම මේ කයක් ඉල්ලගත්තේ කියාත්ම බින්කම් කරනවා. දැන් මේ ලබාගත් ගයෙන් කාම ශ්‍රීඩා කරනවනේ. මේ ලබාගත් ගයෙන් දොමකලකින් වගේ වැඩ ගන්න හදනවනේ. මේ කරා ලබාගත් ගයෙන් අනික් එක්ක බුද්ධි කෙලියට යනවනේ. මොන්න තරම් කෙලෙස් ඒ වෙනුවට 100 200ක් උදල් උපදිනවා. මම දැන් ඉඳගෙන මම දැන් ඇවිදිමින් මම දැන් නිදාගනිමින් කියලා මේ දේ දන්නවනම් කාට හරි පුළුවන් ද කියන්නේ මගේ අම්මා මැරිච්ච ඉඳලා මට මේ ඉඳගෙන ඉන්න බව මට වටා ගන්න බෑ කියලා. මගේ දරුවා දිගේ ගහගෙන කියන නිසා මට මේ ඉඳගෙන ඉන්න බව වැටහෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මම ගේ ගිනි ගන්නවා මේ මේ ගිනි ගන්න නිසා මට මේ මෙතන ඉන්න බව තේරෙන්නේ නැහැ කියලා. ඔය මොන්නම දෙයකටවත් මේ චිත්තක්ෂණය හොල්ලන්න බෑ. අපිට කොච්චර මේ දේවල් වලට ආසද කියනවනම් අම්මවරණ වාසී අපි ඒ ගිනි කන්දර ගින්නට පණින්න ආවා. දරෝ වෙච්චාම අන්තික පොළවේ ගහගෙන අඬනවා. ගේ ගිනි ගන්නකොට වස්ත්‍රය ගිනි ගත්තට බය වෙලා ඉන්නනම් භාවනා කරන කරන දෙන කොච්චර අමලි කරදර දුක් කංචන කරච්චල් ආව මේ ඉන්න ඉරියව්වේ ඉන්න බව තේරෙන එක වළක්වන්න බ්‍රහ්මයකට දෙවියෙකුට මාරේකට යමයට කාටවත් බැහැ. ඒ වාගෙම තමයි කාටවත් එක වළක්වන්නත් බෑ. ඒ දන්නේ නැති මෝල් වහන්සේට කියලා දෙන්නත් බෑ. ඒක දන්නේ නැති කෙනාට ඕනේ මොන જાතියෙන් කිව්වත් ඒක බුද්ධහම දන්නෙත් නැහැ ධර්මේ බව දන්නෙත් නැහැ. එයා ගැනීම අම්මා මැරලා තීති කොහොමද සී වේලවන්නේ කියලා. මේක හරියට කියන්නේ අම්මා මැරෙද්දී මට හුස්ම ගන්න බැරි වෙනවා. අම්මා ගැනීම බබා ඉන්න නිසා මට හුස්ම ගන්න බෑ. පොල් ගන්න තියෙන මට හුස්ම ගන්න බෑ. පාල් කරන්න තියෙන මට හුස්ම ගන්න බෑ කියන වගේ කතාවක් තියෙනවා. සර්වඥය තාම සරල තැනකට පෙන්නනවා. මේ ඉරියව්වේ හිත තියනවා කියලා කියන්නේ ඇතුලේ නම් මේ චිත්ත භාවනාවක් ඔක ඔක්කොම හියර ගියා සර්වඥාන්සෙත් ඉන්නේ නැහැ. රහතන් වහන්සේලත් නැහැ. ඒ රහතන් වහන්සේට අදට වැඩිය හිත වැඩි වෙන ක්‍රමයකට යනවා. කයත් එක්ක මාත් එක්ක මම කියන එක වැඩි වෙන ක්‍රමයට යනවා කියලා කියන්නේ මේ දෙදර පොලේ සම්ඩු සබුවක් කරගෙන ගහ බැන ගන්න එකක් නෙවෙයි. ඒ යුතුයකම් කරලා ඊට වැඩිය අද අදට වැඩිය හෙට මේ හිතේ කයේ හිත පවත්න ගතිය වැඩි වෙනවා නම් කරුණා කරලා ඕක ඉක්මන් කරන්න යන්න. මොනෝක ඉක්ම කරන්න කියනවා තමයි පිස්සු වෙන්නේ. දන්නවනම් මේකයි බුදුමන මේකයි බුදුහාමුදුරේ පණිවිඩයක තමයි මට මේ කයක් ඇවිල්ලා තියෙන්නේ මට දැන් පණිවිඩය ලැබුණා. මම මේක ටික ටික වැඩි කරන්න ඕනේ කියලා. ඒක ගැම්ම ගන්න. ඒක ජවයේ ගන්න ඉතාමත් මෙහිමීට. ඒක බලක් ගන්න බෑ. මොකද අපි වාහනයක් ස්ටාර්ට් කරන්න ගියා ආශයන්තරාවක් යන්න ගියා. ඒක ඉස්සරහට ඇදෙන්නේ කුඩි ගමනේ තමයි. මහ විශාල යකඩ ධනු කඳක් නෙමෙයි. ගිහිල්ලා ගිහිල්ලා මේක කවල කවල කවල තමයි අන්තිමට ඒක තට්ටේ හැදේ වෙනස් කරගුවාම ඔන්න දෙතර වගන අබ්බර වගන වායුගත වෙනවා. අර ඥානන්ද සෝංශ මතක් කරනවා දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා ආසයන්තරව යකඩ ගඳක් ආසට උස්සන්න පුළුවන් වෙයි කියලා මොකාවත් හිතු වෙන්නේ ඕල් රයිට් පිල්බට් රයිට් හැර. කවුරක්වත් හිතු වෙන්නේ මේ යකඩයක් උඩට යන්නේ. එදා කිව්වේ ඕල් රයිට් ඊබට් රයිට් වැරදි කියලා. රයිට් කියලා කියන්නේ කවුරක්වත් මොඩෝ කියලා. දැන් තමයි ඒක රයිට් කියලා කිව්වේ. දැන් ඕන කෙනෙක් දන්නවා යකඩ ගන්න පුළුවන් ඉස්සරහට. හැබැයි ඒකට සමබර කරලා හග්ගසලා බලන්න ඒක ගන්නකොට පුළුවන් තරම් හිමීර ගන්න ඇති හප්පන්න නැතුව තාට්ටක්වත් ඒ බවෙන්. ඊපාර යන වෙලාවේදී යාපෝට් එකේ ගමන කරලා මත්තල ඒ ගගන යාත්‍රාංගනේ මේක ගන්න වෙලාවත් කුරුල්ලෙක් වැදිලා ප්ලේන් එකේ ඉවරයි. ප්ලේන් එක ඉස්සරහට ගන්න වෙලාවේ කුරුල්ලෙක් වැදුනොත් ඉවරයි. මේ වෙලාවේදී තරංග ප්‍රවේශණය කරන්න ඕනේ වැඩි මොකද මේ උලකට යන්න හදලා තියෙන එක. පොළවේ ගෙනියලානේ තට්ට ගහ තැහැක්කුනොත් කුරුල්ලෙක් වැදුනොත් මොකක්ද කරන්නේ? මේක ගන්න වෙලාවේදී එන්නේට අරගෙන එක දවසට එක චිත්තක්ෂණයක් මාත් එක්කම. එක පරිණාමයකට එක චිත්තක්ෂණයක්. මේ මෙම් ගිහිල්ලා බලන්න හිතා ගන්න පුළුවන් නම් අපිට හුස්ම රැලි 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන්. සක්මන් පියවර 7-8ක් එක දිගට බලන්න පුළුවන්. එහෙම නැත්නම් බත් කන වෙලාවට බත් පිටවල 7ක් 8ක් කන බව දැනගන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට දැනගන්න පුළුවන් ගැතිය ටික ටික ටික ටික එන්න පටන් ගත්තා නම් මේ ගැනට මම දෙන සාහිතිකය තමයි මට හිතෙන විදිහට මේ මිනිස්යාගේ සීලය ගැන ආයෙ බය වෙන්න දෙයක් නැහැ. දැන් සීලය අනුග්‍රහය ඇවිල්ලා. ඒකයි මේ චිත්ත භාවනාව හරිදී. මේ ලොකු සීලය පිළිබඳ ලොකු යෝජනා ඉස්තිර වෙනවා. මම කියන්නේ මෙයා මේ සුවිසුද්ධ, සුපරිසුද්ධ සීලයකට ආවා කියලා. මේ වැඩේට ඇති වෙන සීලය තියෙනවා. තව ඉස්සරහට යනකොට ගොඩක් හැදෙනවා. නමුත් වැඩේට ඇති ආර කරන්න තියෙන දැන් අර චිත්ත භාවනාව එකම අරමුණක කයෙහි හිත පවත්වාගෙන දෙක වෙනකොට හුස්ම ටික බලනවා. ඇවිදිනකොට වම දකුණු වශයෙන් බලනවා. කෝපයෙන් අනක් හොදනකොට අත වැඩ කරන හැටි බලනවා. හාල් ටිකක් ගන්නකොට පොල් ගන්නකොට බත් කනකොට මොන හරි කරන දෙයක කායට හිත තියාගෙන ඉන්න ගත්තොත් කිසි කෙනෙකුට අnder පාන්න ඕනකමක් නැහැ. එමේට මේ චිත්ත භානාව වැඩෙන තාලයට කරගෙන යන්න පුළුවන්. නමුත් අර මං කියපු ප්‍රශ්න දෙක තාමත් ඉතුරු වෙනවා. Taman දන්නේ කොහොමද මම දැන් ඉන්නේ සතියේද නැද්ද කියලා. සමහරලාට ආනාපානෙ ඉන්න ගමන් නැත්නම් හුස්මෙ හිත තියෙන ගමන් ඒ හුස්ම වේලාවකට කෝලම් කරනවා ඒ හුස්ම වේලාවකට මාය කරනවා ෂට වැඩ කරන මේ හුස්ම ගන්නවද ගැනීමද කියලා හිතනවා. එචන මේ භාවනා කරන්න නේද හුස්ම ගන්නවද කියලා. එතකොට බලන්න ගැනෙනවා ගන්නව ගැනීම දෙක අතර ලොකු වෙනසක් එනවා. සත්‍යයක් තියෙනකොට මම මේක අහනවද නැත්නම් ඒක ඉබේ මට ඇහෙනවද කියලා ලොකු වෙනසක් එනවා. කය ඉඳගෙන ඉන්න වේදනාවක් තියෙනවා මම මේක විඳිනවද නැත්නම් ඒක ඉබේ සිද්ධ වෙනවද කියලා ලොකු වෙනසක් එනවා. මේ වගේ ඉඳුරන් පහේම සක්‍රීය අක්‍රීය සකර්මක අකර්මක ભેදය ආවන් පස්සේ විශේෂයෙන්ම ඉන්ද්‍රයන් ප්‍රණීත වෙච්ච යෝගාවචරයට ඔක්කොම නිකන් හැඳි ගෑවිලා ගියා වගේ තේරෙන්න ගන්නවා. මම අහනවද නැත්නම් මට ඇහෙනවද? නැත්නම් මම මේක දිහා බලනවද මට පේනවද? මම මේ ශරීර වේදනාව විඳිනවද නැත්නම් ඒවත් දැනෙනවද? මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ ආනපාන කරනවද කෙරෙනවද? සක්මන් කරනකොට මම කඩදකිල්ලක් ඇවිදිනවා වගේ ඇවිදිනවද නැත්නම් ඉබේ යනවද? අන්න එතෙන් ගියාට පස්සේ ගොඩාක් ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා මේ මම එක්ක ඇතුලේ ඉන්නවද නැත්නම් මේ කලින් වයින් කරපු බොනික් එක්ක වගේ යනවද? ඉතින් මේක හරීම තර්ජනාත්මකයි. හරීම අනිශ්චිතතාවයක් ඇති කරනවා, බයක් ඇති කරනවා, අසරණ භාවයක් ඇති කරනවා. යෝගාවචරයට සෑහෙන මානසික සෞඛ්‍යයක්, ඖෂධයක් ලැස්වීම යමක් ඕනේ මේකදී කලබල වෙන්න එපා අරුණක් කමන්නේ ඇරුවක් කමක් නැහැ දැන් සතියේ ඉන්නේ බැලුවක් කමන්නේ පෙළුණක් කමන්නේ සතියේ ඉඳ ගියාට පස්සේ තේරුම් පටන් අර ගන්නවා අපි කෙරුවා කියලා හිතාගෙන මේ දවස පුරා බලන්නයි අහන්නයි ගඳ රස පහස විඳින්න ගියාට ඔය සේරම නතරුණ ජීවිතේ පවතිනවා ඔය සේරම නතරුණ වෙනම ශක්තියකින් ජීවිතේ පවතින ඒ නිසා මේ කරන කියන කොටස් නැත්නම් සවිඥානිකව සකර්මකව සසංකාරික අපි කරන කොටස දවස පුරා ඉතාමත්ම කොටු කොටස පොඩි කොටසයි තියෙන්නේ ඒක ශික්ෂාවේ හික්මීමෙන් ඒක බුදුන්ට කරන කවුරක් විදියට නොකර ඉන්න බලන්න මොනම අඩුවක් අද්දුත ලස්සනට වැටි කරන. ඉදාන තේරෙන පටන් අර ගන්නවා අපි කෙරුවා කියලා හිතන්නේ හිතියට අපි කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන 16 බැලේ බද්දලේ විතරයි. ඒ බව දන්නේ අපි හිතන ගමන් අපි හිතන මම කරන දේවල් වෙන්නේ කියලා. මොකද කරන එකයි කරන එකයි දෙක පටලවිලා නැති නිසා සර්වඥ ප්‍රයෝගයේ කියනවා. චිත්ත භාවනාදී ඔය කරන දේ ටික නතර කරපන්. ශික්ෂාවක නාමේ දීපීමක නාමේ බයලජ්‍යාවක නාමේ කරලා බලපන් කියන දේවල් කිසිම අඩුවක් නැහැ. මේක ගෙනාවු යන්ත්‍රයක්. බඩයිට් එකක් නෙවෙයි. ඔබ හිතන්නම කෙරුමයි කියලා. ඔබ කෙරුමනම් ඔය හිතලා කරන එක පොඩ්ඩක් නතර කරලා බලපන්. බැලුවට පස්සේ අපිට තේරෙයි. මේක නිකන් රොබෝ යන්ත්‍රයක් වගේ. ස්වයංක්‍රීය වැඩ කරන යන්ත්‍රයක් වගේ මේක වැඩ කරනවා. Tamandම බය හිතෙනවා. මේ යන්ත්‍රයක සදාචාරයක් තියනවාද? ඇත්තේම නැහැ. උදාහරණයක් වශයෙන් හීනෙකදී බලන්න බයලජ්ජ තියෙනවා. බෑ. හීන නැතුව ජීවත් වෙන්න බෑ. අර හීන නැතුව ඉන්නේ හැම වෙලාවෙම අපි ඉන්නේ ආතති. හීනදී විතරයි මේ ආතතිය නිදහස වෙන්නේ. පිළිමය නම් ටික සරවීම බිව්වට පස්සේ ඒ තත්ත්වයේ නිදහස් කරනවා. ඒකවත් බිව්වකට බිව්වට පස්සේ හීනේ මාගේ තමයි හිතත් බයලජ්ජා නැහැ. මේ බයලජ්ජා නැති ටිකෙන් තමයි මේ බයලජ්ජා සහිත ප්‍රදේශය අපි ආරසා කරන්නේ. ඉතින් අපි ඒක පිළිබඳව සදාචාරාත්මකව පුදුමාකාර හිරවිල්ල කීර වෙලා තියෙන්නේ මිරිකලා අල්ලගත්ත ඇල්ලිල්ල කොච්චරද කියලා කියනවනම් මානසික අසහන වෙලා ලෙඩ වෙලා ඉන්නතෝ. චිත්ත භාවනා කරනකොට තේරෙන පටන් ගන්නවා. මම දවස පුරා කරන කොටස් සහ මට සිද්ධ වෙන කොටස් දිහා බලනකොට මේ කරන හරියෙන් තමයි කර්ම රැස් වෙන්නේ, චේතනා වෙන්නේ, සංස්කාර වෙන්නේ. ඒ ටික නතර කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. ඒ ටික නතර කරාට කෙරෙන දේවල් වල වෙනසක් නැහැ. එතකොට මේ කෙරෙන දේවල් ඉන්නේ කාගේ න්‍යායපත්‍යයට කියන්නේ. ඒකෙන් කාගේ සුභ සිද්ධියට සලකන්නේ තන්නේ කරම අරවා කියලා. සියල්ලම කෙලස්. සියල්ලම જાති භෝ කරන්න විතරයි තියෙන්නේ. මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ඒක. එන්න මොකක්වත් මේ යන්ත්‍රනේ අපි කොච්චර සීල් ගන්නයි දවස් සුසුරිති හදන්න ගියා. ඇතුලේ ඉන්නේ යකා. ඇතුලේ ඉන්නේ පෙරේතයා. ඇතුලේ ඉන්නේ බූවල්ලා. වැඩිම කාම විතරයි. අන්න ඒක හොඳට පේනවා මේ පිට ටික පොඩ්ඩක් වික විනාඩි පහකට පැයකට වගේ ඉක්ම ගතට පස්සේ මේක ඇතුළේ නෑ. අන්න ඒ தත්ත්වයට ගියාට පස්සේ පිස්සු වැටෙන්නේ නැතුව මේක තමයි බුදුහාමුදුරු අනාත්මයි කියලා කියන බුදුහන්ස මේකට අනිච්චත නත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ අනත්තතෝ පරතෝ කියන වචන පහ පාවිච්චි කරනවා. ඔබ භාවනා කළ චිත්ත භාවනා ගියාට පස්සේ තේරෙයි මේ යන්ත්‍රයේ කිසිසේත්ම තාඩමතු කරන්න බෑ. ඒක වෙනස් වෙනවා දුක් දෙනවා විතරක් නෙවෙයි. ඔබට ඕන විදිහට පීඩන්න බෑ. ඒක තුච්ච විත හිස් කම්මකට නැති දෙයක් පස්සේ මේ දුවන. ඒ කිසිසේත්ම සදාචාරයක් නෑ. කිසිසේත්ම සෞඛ්‍යයක් හිතන්නේ. කිසිසේත්ම මානසික සෞඛ්‍යයක් වන්නේ පිස්සුවයි කියන බඩක පිටිය ඇතෙක් වගේ පිස්සුවයි බල්ලෙක් වගේ මේක දුවනවා මහා තුච්ච මහා රිතලයකට මේක හැබැයි පරතෝ ඔබේ වශයෙන් ගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ මේක කෙලස් යන්ත්‍රයක් වැඩ කරන්නේ මේක අනාත්මයි මේක පිළිගන්නකොට සීදී නසාරට හිතෙන මේක පිළිගන්නකොට යෝගාචරයට හිතෙන්නේ මගේ තිබුණ සම්බදරීමේ සියල්ලම හොද පාලනවා ඒසා භාවනා කරනකොට මේ අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා කරනකොට අපි මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා මේකට රැවටිලා රැවටිච්ච පිරිසක් එක්ක ඉන්නකොට නම් අපිට භූමිකාවක් තියෙනවා. රැවටිච්ච නැති පිරිසක් අකට කියලා සර්වඥාන්සේ වගේ ආර්යයන් වහන්සේලා ළඟ වගේ ඒ අනුව කල්පනා කරන්න ගියාම පේනවා මට කියලා භූමිකාවක් නෑ මාර්යා හදපු භූමිකාවකට මම තාත්තික රඟපාන විතරයි කරන්නේ. අන්න ඒ ටික තේරෙනවා මේ සීල ශික්ෂාව කාය වචන දෙකේ ඉක්මනකොට චිත්ත ශික්ෂාව මනස පොඩ්ඩක් ඉක්මනකොට ඉතුරු වෙන කැලේට පේනවා. ඔක් වැඩ කරන හැටි අන්න එතනදී මේක දිහා දැකලා නොසැලී මේක දිහා දැකලා ප්‍රතික්‍රියා නොකර මේක දිහා දැකලා මේක භාවනාවේ ඥානයෙන් මේක දිහා බලන එකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. එතකොට විශේෂයෙන්ම වැටෙන දේ තමයි අපි ළඟ තියෙන ෂටගති, මායාවී ගති සහ වංචනික ගති. මේක මේ වශයෙන් දැක්කේ නැත්නම් අපි මේ සදාචාර සම්පන්න මිනිසෙක් වශයෙන් පෙනී සිටීමේදී අපි කොච්චර මායා කරනවද කොච්චර ඡටගති පානවද කොච්චර වංචනික දේවල් කරනවද ඒක නිකන් පිටින් পেইන්ට් එකක් වගේ මිසක් ඇතුළත කිසි වෙනසක් කරන්නේ ඒ නිසා අන්තිමට හැම ඡටගතියක්ම හැම මායක ගතියක්ම හැම වංචනික ගතියක්ම බොළු ගතියක් පුස් ගතියක් ජීවිතයේ අසාර ගතියක් එකතු කරනවා දවසක තමයි තේරෙන පටන් අරගත්ත මේ ඡට මායාවී ගති නැතුව ඒක වෙනස් වෙන සුළුයි. පුරාවට තියෙන දුක. හැබැයි ඒක මගේ නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. මේ ලෝකේ තියෙන දෙයක්. ඒක හිස්සු දෙයක්, තුච්ච දෙයක්, විත්ත දෙයක්. ඒ බව දැකගෙන නැත්නම් ඒ බව දැනෙද්දී හිතට රාගයක් ගන්න නැතුව, හිතට ද්වේෂයක් ගන්න නැතුව, නින්දට වැටෙන මෝහයක් ගන්න නැතුව ඒක දිහා දැක්කට නොදැක්කාසේ බලන් ඉන්නවනම් ඒකෙන් එන සද්දෝ ඇහුනට බීයක් වගේ ඉන්න පුළුවන් නේද? ඒ කටේට හොඳුවට Taman ඉදිරියට පෙනෙද්දී ගන්ධ රස පහස නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන් නේද? ඒක පිළිබඳ දැනුම තිබුණට නොදන්න කෙනෙක් වගේ ඉන්න පුළුවන් නේද? අර අක්ෂිතියේ අන්තිම කෙලවර තමයි ඒක. යමක් නොකර සිටීම කියන කලාවේ අන්තිම දේ තමයි මේ ක්‍රියාකාරකම් නතර කරාට හිතාමතා කරන සවිඥාන කරන මේක ක්‍රියා වගේක් කියනවා. ඒ අන ක්‍රියාවලියදී ආ බලනකොට ඉබේම නිකන් හැඟුම් බර වෙනවා. මේක හික්මවන්න හදනවා. ඒක මගේ කියා ගන්න හිතෙනවා. ලැජ්ජ හිතෙනවා. ෂටගායති මායවිගති පත මහත මතු වෙනකොට මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මට මේක දිහා බලලා නින්දට වැටෙන්නේ නැතුව අවදිින් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අපි ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ආන්නේ මෙන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරය මේ වගේ වැඩමුළුවකදී හෝ භාවනා කරන පැයකදී හෝ මේකේ හරස්කඩ එන්නත් මේ පාත්‍රි අන්ධකාරයේ වහින වේලාවක අකුණු විදුලි කරනකොට පරිසරය දැක්කා වගේ පරිසරය දැක්කම සර්වත්‍යං සඳහන් කළ තියෙනවා මේ ප්‍රඥා ශික්ෂාවට පස්සේ ඒකේන ඔබට තේරෙනවා නම් මෙන්න මේ පිටට යන යම් අකුසලයක් තියෙනවා ඒක නොකර ඉන්න බලාපන්නේ මේ වෙනුවට මේවා නිට්ටයයි සුඛයි සුබයි කියලා මට යම් භූතාවේශයක් තියෙනවා පාපයක් තියෙනවා අන්නේ පාවේශී වෙන්නේ කරන්න එපා. මරඹට පෙන්නන්න ඕන දර්ශනය පැසකට පෙන්නලා තියෙනවා. හැබැයි ඔබ උඩ නෑ තාම. ඔබ ඉන්නේ තාම අරණ ඇබ්බැහි වලමයි. පරණ පුරුදු වලමයි, පරණ සංසාර ගති වලමයි, පරම රුචිචකම් වලමයි, පරණ පෞෂත්වය. හැබැයි දැන් ඔබ දෙක දැකපු නිසා අපට අද ඉඳලා පුළුවන් අර අකුසලයට බර පාපෙට බර වංචාවට බර ෂටගතියට බර වංචනික ගතියෙන් බර ගතිය ඉඳලා ලෝාන්තර විවේක වෙන තැනට ෂටමායවි ගති නැති අකුසල නැති පාප නැතට එන්න ඉතින් ඒ නිසා අර මුල් භාවනාවෙන් සම්මාදිටි සම්මා සංකප්ප වශයෙන් තමගේ දෘෂ්ටිය සහ යහ කල්පනා හැදෙනට පස්සේ විතරයි ඒ යෝගාචරණ තේරෙන පටන් ගන්න සම්මා වාචා කියලා එකක් තියෙනවා දවසට මම කතා කරන වචන වලින් මම මාර්ග පාක්ෂික වෙනවද නිවන පාක්ෂික වෙනවද කියන එක තේරෙනවා ඒක නිසා කට තිබුණාට කතා කරන්න පුළුවන් මිනිසුන් විතරක් වුණාට කතා කරන්න යන්නේ ඒ කතාවකින් තතෙක් මරණ තරම් අකුසල් සිද්ධ වෙනවා කර්මපත රැස්වෙනවා ඒක නිසා වචනේ පරිසංකරණ උත්සාහ කරලා මේක කරනත කරන්න එපා ඒක කරනත කිව්වොත් පිස්සු හැදෙනවා මේ තරම්ම බෙලි කටුමලු හොල්ලොල්ලා ඉනවා වගේ කච කච කච කච කච ඉඳලා එක පාරට නතර කරොත් හිස්තු ඇදෙන්ට කෙටිම කරමු. පිටරට ඉන්න 100ට 25ක් පිස්සු මොකද උන්න කතා කරන්න ඉන්නේ ගෙදර බල්ලා විතරයි. හිස්සි කෙනෙක් කාගත්‍යව කතා කරන කතා කරුවොත් එහෙම පැයකට පවුන් 30ක් ගෙවන්න ඕනේ කතා කරන කුරු කන්දල් අහනකට. ඒකට කියනවා කවුන්සලින් කියලා කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියනවා. එහෙම නැත්නම් ඒ පාරේ යනකොට බලන්න මිනිස්සෙක් මිනිසෙක් කවදාකවත් බලන්නේ බල්ලනම් බල්ල දැක්කම උගේ පත වැතිමින ගතිය තාම මේ බල්ලගේ තියෙනවා. මිනිස්සෙක් කවදාකවත් කතා කරන්නේ. ඒ නිසා ඒ රටක කවුන්සලින් ෆ්‍රී ඇසෝසියේෂන් වලට දවසට සෑහෙන ගණන් ගෙවන ලංකාවේ නම් නොමිලේ සේවේදී. අල්ලපුදට ගාඩ කියලා කම්බියට කවුල තියාගත්තාම හැන්දෑන් ගෙදර මිනිහා ඉන්නකම් කයිවල කෙලින්න පුළුවන්. එච්චර තමයි කෙරෙන්නේ. විතර මියනකොට දාලි පිට දරක් නෑ වතුර මුකරලක් නෑ මොකුත් නෑ මොකද කයිවා හැබැයි පිස්සු අඩු ලංකාවේ එච්චර පිස්සු නෑ මොකද හේතුව ෆ්‍රී ඇසෝෂියේෂන් එක තියෙනවා කවුන්සලින් නිකන් හම්බ වෙන්නේ අපි වගේ වල්පල් කියලා කියනවා භාවනා කරන්න කියන පස්සේ තේරෙනවා මේ වල්පල් වලින් ප්‍රාණගත අපගලේ සම්පප්පල පංසල දෙකම කරනවා මනවශ්‍ය වචනයක් කතා කරුවොත් ඒකේ අනිවාර්යයෙන්ම අපාගාමී ඉතින් යම් කිසි ලාක මෙයා මේ ප්‍රතිගත කරන්න පටන් ගත්තොත් එක සැරේ කළොත් මහා විශාල වෙනසක් වෙනවා. ටික ටික ටික ටික කතා කරන ධර්ම කතාවක් කරා නැත්නම් ඉස්සතේ. ඊගාට වහම්ම කම්මන්ත තමගේ කය වචනෙන් කය කරන ක්‍රියා අද අපි කල්පනා කරනකොට මේ සුඛෝපභෝගීත්‍ය සහ මවාපෑමට කොච්චර වීදම් කරනවද කියලා පාරිභෝගිකත්වයට කොච්චර ගිහිලා තියෙනවද කියලා නිකම දිතන්න අපේ අම්මලා තාත්තලා අත්තම්බල මුත්තම්බලයි කාලේ උන්දල වැඩ කරේ කොච්චර ප්‍රායෝගිකද කියලා. උන්දලට ප්‍රශ්න උත්විච්ච ඇති බලන්න, පරිසරේ නොකලිස ඇති බලන්න, දීර්ඝායස වෙච්ච ඇති බලන්න. ඒ නිසා අපි අද මේ ගත කරන්නේ කවුරු පිනවන්නද? සුද්ධ පිනවන්න. සුද්ධ කියන පාහර සංස්කෘතියදී ඉස්සරහට යන. සිංහල සංස්කෘතිය නෙවෙයි මේක. මතක තියාගන්න අවුරුදු 200ක් මේ පචේ කෑවට තව අවුරුදු 50 යන්න ඉස්සර අපි ආපහු යනවා අර අපේ කරන්නේ දේශීය උරුමෙට. එත්තකම් පරිසරයේ අද උන්දලාගේ තියෙන වගේ කියන පාහර ගතිය ඕජාව ගලන්න පටන් අරගෙන ඉවරයි. උන්දලා ඒක හොඳටම දන්නවා ලාංකිකව තාම දන්නේ. මොකද අපේ දේශපාලනඥ කැමති නැහැ ඒ වගේ දෙන අඩුපාඩුකම් දකින්න. ඒ නිසා තාම ඉස්කෝලේ ගිහලා පන්ති කාමරු උගන්වන්නේ පුරුහය කරා. අන්නේ කර සෝබනේ තියෙන නිසා කර්මාන්තය කරන බඩ විතර කරලා. ඉන්හිහාට සෝබනේ යන්න පටන් අරගත්තොත් ප්‍රතිපන්දව දෙපැත්තෙන් පත්තු කරා වගේ තමයි අදහණයට පත් වෙනවා පරිසරයක් කියලා තන පෘථිවියත් රත් වෙනවා හිත දුෂ්‍ය යම කරන්න ඉස්සර බෑන් ප්‍රයෝජන උදාහරණකේ ප්‍රයෝජන සරකලා කරපන් එකතු කරන්නත් යන්න එපා ණය වෙන්නත් එපා මේ ප්‍රයෝජන සරකලා කටයුතු කරනකොට කොච්චර වෙලා ඉතුරු වෙයිද අපිට භාවනා කරා ඒ නිසා කර්මාන්තය හදාගන්න මේ නික්ලේශී මනස මේ ක්‍රියාහිත මේ රාග ద్వේෂ නැති හිත අඛිරිය දැක්කට පස්සේ මේ සෙල්ලම් පටන් ගන්නවා. කලින් පටන් අරගත්තට ඒව නිකන් පිටින් ගන්න සාමයක් කරලා දැක්කට පස්සේ යමක් කරනවා ඒක ප්‍රයෝජන සලකලා කරන්නේ. ඒ වගේම අපි ආජීවය බලනකොට කවුරු සුවා කෑමක් හෝ එහෙම නැත්නම් වැරදි ජීවන රටාවක් සතුන් මරපු දේ ජීවත් වෙනවා, හොරකම් කරපු දේ ජීවත් වෙනවා, බොරු කේලමෙන් හිස් වචනේ කාමීත්‍යාචාරයෙන් මත්පැන් නොකින් හෝ ජීවිත රටාවක් නැතුව පරිසරයට ගැලපෙන ජීවිත රටාවට යනවනම් ඒක න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනකොට ලැබෙන අත්වාශීතම සම්මා වාය. ඊපස්සේ ඕතරම් වෙලාව හම්බෙනවා බල බහනා කරා. මේ ශෝබන නතර වෙලා. ඉතින් ඒක ඊට පස්සේ ආය සම්මා වායාමය සතියට සම්මා සතියට උදව් වෙනවා. එතකොට යාට හිත, ගත, පරිසරය සම සමාධිකට ගැලපෙන එකක් නෙමෙයි මේ හිමීට තමයි සිද්ධ වෙන්නේ මේ අධිචීල ශික්ෂාවෙන් අධිචිත්ත ශික්ෂාවෙන් අධිප්‍රඥා ශික්ෂාවෙන් පෙන්නලා දෙනවා යම් යම් චිත්තක්ෂණ වල රාගේ නැති චිත්තක්ෂණ ද්වේෂේ නැති චිත්තක්ෂණ මොහේ නැති චිත්තක්ෂණ අපිට ඒක අඳුනා ගන්න බැරි නිසායි අපි මේ එකත් එක පටලවාගෙන තියෙන සර්වචාන්සගේ දේශනාවේදී මෙන්න රාග සහිත හිත මෙන්න රාග රහිත හිත මෙන්න ද්වේෂ සහිත මෙන්න ද්වේෂ සහිත හිත මෙන්න මෝහ සහිතයිත සහිතයිත කියලා මේ තේරුම් ගතට පස්සේ භාවනා කරත් නැතත් ගොඩක් වෙලාවට අපේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ නැති භාවන විතර අපි ඒක තේරුම් ගන්න. තේරුම් ගතට පස්සේ බව කීමක් වෙනවා. අනේ ඒක වැඩි වෙන තාලෙට අකුසල නොකරන තාලෙට පාපේ සමාදන් නොවන තැනට ජීවන රට සකස් කරගන්න මෙතන භයානක බරපතල ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. සමූහයක් වශයෙන් මේක කරන්න පුළුවන් කියලා කවදාවත් බැහැ. එක්කෙනෙකුට කරතේ. කවදාකවත් අපි ඒක බෞද්ධයෝ කියලා එකම රටක කියලා එක ගමක් කියලා එක පවුලක කියලා එකම සමාජය කියලා දෙන්නෙකුට මේක යන්නේ ඒක හරි උරස් වෙනවා. ඒක නිසා මෙතෙන්ට යනකොට තේරෙනවා මේ ශරීරات ඔක්කොම එක මේ ගමන යන්නේ. නමුත් තහන තමන්ගේ පරිත්‍යාග කරගන්න පුළුවන්. තමන්ට තමන්ගේ වචන කතා කිරීම පිළිබඳ යම් සීමාවක් ඇති කරගන්න පුළුවන්. තමන්න තමන් ක්‍රියාකාරකම් කායික ක්‍රියා යම් ප්‍රමාණයකට සංහිඳව ගන්න පුළුවන්. තමන්න තමන්ගේ ජීවන රටාව අනුට ණය වෙන්නේ අනුසුරකන්නේ නැති අපරාධම් කරන්නේ සතු මන ජීවන රටාවට එක සැරේ යන්න බෑ. හිමීට මිට යනකොට පේනවා සර්වඥ සවුරුදු 2600කට ඉස්සෙල්ලා දාන බණ දේශනා කරලා 2550 ගානකට ඉස්සෙල්ලා පිටුනම් පැවට ධර්මයේ හේමම තිබුණා. බෑ කියනනම් බැරි එක තමයි. ධර්මයේ කිසිම බැරිකමක් නැත්තේ නෑ ධර්මයේ කියනවා. නමුත් ඒක කරන්න පොඩ්ඩක් හරි සති මාත්‍රාව පිළිටව ගන්න ඕනේ. රාග ද්වේෂ මොන නැති හිතවිල දැනගන්න ඕනේ. ඒන් එහාට මොනම මැජික් එකක්වත් මේ සාසනේ නෑ. අන්න ඒ අකිරිය, අන්න ඒ කියන ක්‍රියාහිත, අන්න ඒ කියන විවේකහිත, අන්න ඒ කියන උදේකලාහිත, අන්න ඒ කියන රාග ද්වේෂ මොහරයික හිත තේරුම් ගත්තට පස්සේ ඒක තනවාඩා ගන්න එක නැත්නම් ඒක ආරස්සා ගන්න එක තමයි ශක්තිශීලී. ඒක වෙන් කළ අඳුරගන්නේ මුගක් අමාරුයි. මොකද ඒ කාලවම් වෙලා තියෙන්නේ. ගුණක් බණහඬ වෙයි, මුගක් සාකච්ඡා කරන්න වෙයි, මුගක් භාවනා කරන්න වෙයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම මේ බව දන්නවා. ආයේ හිතේ කාගටේෂමෝ නැහැ. මේ ආස්වාස කරනවා ආස්වාස කරන බව දන්නවා. ඒ මේ හිතේ කාගටේෂමෝ නැහැ. ප්‍රසවාස කරනවා ප්‍රසවාස කරන බව දන්නවා. ඒ හිතේ රාගටේෂමෝ නැහැ. ක්‍රමයෙන් ආස්වාද ප්‍රසවාස දෙවිල කියන්නේ මේ බව දන්නවා. ඒ හිතේ රාග ද්වේෂ මොනේ. මෙන්න මේක බහුලීගත කිරීමට භාවිතා කිරීමට තමයි අපි මේ සැදී පැහැදිලා ඉන්නේ. ඉස්සෙල්ලා ඒක අත්දලා ගන්න. අඩිය පාද ගන්න ඕනේ. පාදකට පස්සේ ඒ දියුණු කිරීමට කටයුතු කරනකොට මට පොඩි හිත උනන්දු කරන කාරණාවක් කියන්න පුළුවන්. නැත්නම් සතුටක් ඇති කරන කාරණාවක් කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ගේ අඩිය පාදගෙන ඒකට කටයුතු කරනකොට තාම නිවන දැක නිවන් දැකේ නැති උනට නිවන් දැකව කෙනෙකුට වඩා සතුටක් එනවා. දැන් පාර දන්නවා. තාම වරදිනවා. නමුත් මම ඉඳලා හිටලා අඩිය වදිනවා. ඉඳලා හිටලා මම නික්ලේශී තැනට යනවා. ඉඳලා හිටලා මම අක්ෂිතේ තැනට යනවා. ඉඳලා හිටලා මම ක්‍රියාහිතට යනවා. ඉඳලා හිටලා මම රාග ද්වේෂ මොහ නැති හිතට යනවා. අනික කුණු කන්දක් තියෙන්නේ මම අරක විතරක් සමාදම් වෙලා. ඒක වැඩි කරන භාවිත බහුලීකත කරන සමාජයකට ගියොත් බුදුහාමුදුරු ඉන්න කාලේ සරත් නුර ගියත් ඉති එකක් එක් පොඩ්ඩයි අදත් පොඩ්ඩයි. එහෙම ඉන්න විච අනන්තවත් අපිට කියනවා. අපි දන්නේ නැහැ. මොකද හේතුව අපි බලන්නේ මේ අනුගේ කණ්ඩායම නිසා. තමන්ගේ පැත්තෙන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා නැත්නම් ආදි සීල ශික්ෂා, ආදි චිත්ත ශික්ෂා, ආදි ප්‍රඥා ශික්ෂා අනුගිය ඇත්තටම සර්වඥාන්ත වැඩි ඉන්න කාලේ ජේතවනාරාම නිවන් දැක්කට වැඩිය අද යම් කිසි කෙනෙක් මේ ගන්න ප්‍රයත්න වටිනාකමක් තියෙනවා. මොකද ඒක තමයි අද සාසනට ඕන කරන්නේ. මොකද සාසන බාහිර දායකාරී කියලා බුද්ධ ධර්ම බාහිර ගන්න කට්ටිය අම්මු පිස්සු කෙලින්නේ. මේ කිසිම දෙයක් හැඟෙමුකුත් නැහැ, දන්නේත් නැහැ. ඒක හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් හරියට පාර දරගෙන ගියොත් ඒ මනුස්සයා පටන් ගන්නකොට ගෑණියෙක්ද පිළිමියෙක්ද පින් කරලා තියනවද නැද්ද? පැවිදිද උපවිදිද? ත්‍රිපිටකේ දන්නවද නැද්ද? මොනම දෙයක් බලපෑමක් නැහැ. ඒකයි මේ සූත්‍රයේ තියෙන වටිනාකම. පැවිදි වෙච්ච හාමුදුර කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ වටේ සිල්පද දන්නේ නැත්නම් මට මේක කරන්න බෑ. බුදුජානකයන් සඳහන් කර තියෙන විපද නොදැනගත්තට ඒක නොකරන බව කරන්න බැරි වුණාට කය වචන දෙක හිම ගන්න පුළුවන් නම් ඔබට ඔබට චිත්ත භාවනා හිත හික්ම ගන්න පුළුවන් ඔබ මේ බව දන්නවනේ ආන්නේ රාග දේශ මොනේ අන්නේ රාග දේශ මොනැති හිත දැකලා මේ ජීවිතේම අත්දැක අන්නේක වැඩි වෙන තාලෙට ඒකට බාධා කරන අකුසල් අඩු වෙන තාලෙට කෙලෙස් අඩුවෙල් කාට කරන්න පටන් අරගත්තොත් මුද්‍රජාන අසීලෙත් එච්චර. එයාට තව වැඩ ගොඩක් තියෙනවා මේක ඉදිරියට කරන්න යන්න. ආනි වැඩිට බැසර පස්සේ තේරෙයි අපි ඉපදිලා තියෙන්නේ අපේ අම්මලාට තාත්තලාට වැඩි වාසනාවන්ත යුගයක. අපි ඉපදිලා තියෙන අපේ ගුරුවරුන්ටත් වැඩිය හොඳ යුගයක. ඒ මොකද අවශ්‍යකම තියෙනවනම් ධර්මයේ තියෙන. එදත් තිබුණා. නමුත් මේක ප්‍රකාශ වෙලා තිබුණේ. හෙලි වෙලා තිබුණේ. අද ලෝකේ තරම්ම නරක වෙච්ච නිසා අද ඒ තරම්ම ලෝකේ දූෂිත වෙච්ච නිසා මේකට අලුත් ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. අපි ඇවිල්ලා තියෙන හරියට අන්නේ නැකත බලාගෙන ඒ නිසා අපිට මේ ලෝකේ පිටිනවා කෙලසෙනවා කියන එක හිතන කරගන්න හිත පීඩ ගන්න අවශ්‍යතාවයක් නෑ. අපි සංවේගය පහල කරගෙන අනේ මගේ මේ භාවනා නිසා ලෝකේ උණුසුම් වීමට මම කිසිම දායකත්වයක් දෙන්නේ නෑ. ලෝකේ සත්ත්ව වලින් කෙලසෙන එකට මම කිසිම දායකත්වයක් දෙන්නේ නෑ. කිසිම සතෙක් සූරා කෑමකට මම කිසිම පුද්ගලයෙක් සූරා කෑමකට මම කිසිම උදව්වක් කරන්නේ නැහැ. මම මේ ලද දෙයින් අපිලා කටයුතු කරන්නේ මදිවට මම අධිශීල ශික්ෂා කරනවා. අධිචිත්ත ශික්ෂා කරනවා. අධි ප්‍රඥා ශික්ෂා කරනවා. ලදලද ලායමේ කරනවා කියලා ගත්තොත් අපේ සතුටක් හිතේ යන්නේ මම කොර වෙලා ඉපදුනා නම් අනේ මම අන්ධ වෙලා ඉපදුනා නම් අනේ මම බීර වෙලා ඉපදුනා නම් අනේ අපිට වෙන අපස්මාර ආදී රෝගයක් ඇතිලා තිබුණා නම් අපිට මේකට භව සම්පatti නෑ. දැන් මේ ඔක්කොම තියාගෙන මේ අකලට ඒස කවුණයි කියලා අන්තල වැඩන්නේ නෑ. ඒක ඉතින් කොහොමද පැන්නේ? ඒවනේ මේ අපිට ලොකු වෙලා තියෙන්නේ. නිකමට හිතන්න අතප්පයක් නැතුව ඒකුතුනා නම් කවරදක් ලැබෙතුනා මොනවාරි ලැබෙතුනාට පුළුවන් මේක කරන්න. ඒ කවදද මේකේ සතුට ලබන්නේ යටි. මේ ලැබිච්ච gediy පිටින් හම්බ වෙච්ච මනෝසාත්ම භාවය. බුද්ධෝත්පාද කාර්යය. එහෙම නැත්නම් මේ සත්පුරුෂ සංසීවණේ, එහෙම නැත්නම් මේ සද්ධර්ම ශ්‍රවණේ, එහෙම නැත්නම් මේ පැවිද්ද තින පැවිදෙන්න පුළුවන්කම මේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන මේ දුර්ලභම වස්තු හත ගිගිය පිටින් ලැබිලා තියෙන්නේ අපේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන්නේ මේ සත්‍ය පහක වටිනාකමක් නැති දේවල්. ඒ මන්දිරට අල්ලපු දෙකත් එක ගන්නවනේ ගිහිල්ලා. නෑයොත් කීලවල අර කුණු කන්දල මෙයාට කියන මෙයා කුණු කන්දල එයාට කියන ඕක තමයි කටේ. ඒ නිසා කතා නොකර දෙකීම තමයි හොඳම කිට්ටුම භාවනාදී මේ ලකුණ. කතාවෙන් තමයි මේ ගාගෙන ඉල සිද්ධ වෙන්නේ. ඒ නිසා උත්සාහ කරන කවුරුද කතා කරුවොත් උත්තර නොදී ඉඳපා ඒක බුදුහාමුදුරුවෝ කියලා දැක්කා. අපි උතරුත් දෙන්න ඕනේ. කවුරුත් බනවන්න එපා. කවුරුත් කතාවට ඇදලා ගන්න එපා අකතං කතියේ. කතා කරන කතා කැපෙන පැත්තට කතා කරන්න. අකතං කතියේ විගතකුත් විචිකිච්ඡෝන එයා ගැන සැකයක් තියෙනවා මට ප්‍රශ්නේ නෑ යාළුවා මේක තියෙන්නේ ආ මේ පැත්තට යන්න ගියාට පස්සේ අපට කොච්චර දෝ දිනු කරගෙන යන්න පුළුවන් නිසා මේ සූත්‍රයේ අනෙක සූත්‍ර කෙරවන සුවිශේෂී ලක්ෂණයක් නෑ සාමාන්‍ය සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැත්නම් අධි සීල ශික්ෂා අධි චිත්ත ශික්ෂා අධි ප්‍රඥා ශික්ෂා කතා කරන්නේ ඔය පැවිද්දෙක් කියනවා මට සිල්පද ගැන මග වෙන්න බෑ කියලා ඒකට බුදුහාමුදුරේ උත්තරේ මම මේ මේක සඳහන් නිසා මේ සූත්‍රේ මම ඉතින් තේරුම් ගත්තේ. ඒ නිසා කෙනෙක් හිතන්න එපා අපි මේ ගිහිව ඉන්නේ. එවනකම් අපිට මේ මේ දේවල් අපිට පිටිකේ දාන්නේ නැවිනේ දන්නේ නැහැ කියලා. ඒක නෙවෙයි ඒක වගේ ප්‍රශ්න ඇති කරන්නේ නෙවෙයි සාරෝචනතුගේ බාහිර ගලා තියෙන්නේ. එහෙම නැතිවට පටන් ගන්නක මේකක් මතක තියාගන්න භාවනා කරන යනකොට මේ සීපද තේරෙන්න පටන් ගන්නවා. Taman විතර එන්න පටන් ගන්නවා. විතර වෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. ඒකට සාදරව හදාගන්න. එන්න එන්න හදාගන්න මේක ඉඳ ගන්න වෙලාවට ඒ හදාගන්නේ මොකටද තව කෙනෙක් එක්ක කතා කරනකොට අදාළ තාක්ෂණික වචන දාලා කතා කරන්න ඕන කරන නිසා. නමුත් Tamange දිනුවට ඒක අදාළ වෙන්නේ නිසා භාවනා පටන් ගන්න සිල්පද අවශ්‍ය නැති වුණාට කරගෙන යනකොට ධර්ම මාර්ගයේ තමයි බේතිලය ධර්මය විනය අනිවාර්ය උගන්වනවා නැවතත් මතක් කරනවා තමන්ගේ හිත තමන්ගේ කායත් එක්ක පවත්වාගෙන යන තාකල් මුළු විශ්ව දැනුමම තමයි අපි සමාජගත ලැබෙන්නේ ඒක අමතක කරලා මේ ඉතිහාසයේ භූගෝලය ඉගෙන ගන්න ගියාම අම්පරාධ කුඩුවල. දැන් කෙලවරක් නෙවෙයි කරන්න බැරි මාතෘකාවල වලට ගිල්ල නරක වෙනවා. මම කියන එක දාන්නේ. සර්වඥාන්සේ සර්විතතාඥා ලැබි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෙවෙයි. කේම්බ්‍රිජ් ගිහිල්ලත් නෙවෙයි. ගියා නම් මට එකක් කියට කවදාවත් යන්න බැරිද? මොකද ඒක විතර මැට්ටෝ නැහැ ලෝකෙ කොහෙවත්. සූරගණ පෙරේතයෝ જાතියක් කියන්නේ. බුදුහාමුදුරනේ කාලේ තිබුණෙත් නැහැ. බුදුජානකසේ ගියේ මේ ඇඟ ඇතුලට. අපිට කොච්චර අමාරුද කියලා බලන්න ඒ තරම් කාමයි. ඒ තරම් කාමයි. ඒ තරම් බාහිර තුනේ සයක දැනගෙන පුළුවන් තරම්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන, සක්මන් කරන බව, සක්මන් කරන බව දැනගෙන, යනකොට එනකොට කනකොට ඒ බව දැනගෙන ගත කරන ජීවිතයකට අඩපාඩු නැති පරිශනාකාරයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවත් ඒකට හේතු කරගෙන මේ භාවනා වැඩ පිළිවෙල තමයි ඒකට හේතු කරගෙන හේතු කරගෙන තවදුරටත් ඒ නික්ලේශී මනස අක්‍රීය මනස ක්‍රියාහිත දිනුපාන කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය මේ දක්වා දේශනාව හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව දේශනාවලිය ප්‍රති සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම දෙලුවන් සායනයි ඉතින් මේ ආශ්‍රමයේ මෙතන ඉතුරු ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලකින් මාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි නිසා හේෂාන්ට ආර්දන කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඒවා සර්වයි. ධර්මයේ ස්වාමීන් වහන්සේ ඉස්මරල්ල පිළිබඳ අවධානය යොමු කර භාවනා කරගෙන යෑමේදී එක වේලාවකින් ඉස්මරල්ල නොදැනී යෑම සිදු වේ. ඉන්පසු ශරීරයේ සිදුවන වෙනස්කම් වේදනාවන් චලනයේ පිළිබඳ අවධානය යොමු කරමින් ඒවා පිළිබඳ උපේක්ෂාවෙන් දෙමින් බලාගෙන සිටීම සිදු කරයි. මා තේරුම් ගෙන ඇති පරිදි මෙය විපස්සනා භාවනාවයි. මේ නිවැරදිදයි පාදන්නේ. මෙතනින් නිතරකිට භාවනාව දුරු කරගෙන යන්නේ කෙසේද කරනවෙන් පාදා දෙන්න ඉල්ලා සිටිනවා. බෝසත් නෝ භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඇත්තට මේ විපස්සනා වේවා සමථ වේවා තමන්ට කෙලෙස් අඩු වෙනවා නම් කෙලෙස් අඩු වෙනවා කියන එක චේතනා අඩුවීමත් එක්ක සංසන්දනය කරනවා. හැම චේතනාවක්ම අකුසලයි. එනිසා අපි යම් විදියකට චේතනාපූර්වක කෙරුවනම් වග වෙන්න වෙනවා සංසාර. චේතනාම්බිකවේ කම්මං වදා. දැන් මෙතෙන්ද තියෙනවනේ සිද්ධ වෙන දේවල් ගොඩක් තියෙනවා මගේ චේතනාව නෙවෙයි. එච්චර. ඒව අකිරියතුම. ඒක කෙලස් නෑ. මොනවද කරන්න තියෙන්නේ මොනවද නොකර ඉන්න එක විතරයි. කොච්චර උත්තරේ දුන්නත් කැමති නෑ. ඒගොල්ලෝ කියනවා උන නටන්නද උඩට නටන්නද පාතර නටන්නද කොහොමද කරන්නේ? අත දාන්නේ කොහොමද? බෙරේ ගන්නවද කොහොමද කියලා මම ඉන්නවා. මම කරබන හිටපන්. ඉතින් අහන උඩරට නටන නටන පාතර නටන නටන. ඔය නිකන් ඉන්නවා කියන එක ලේසි නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලෙස් නැත්නම් ආවහම උඩල කොට්ටොට තිබ්බාගේ ඌට ඕනේ තෙතමනට අදින්නවා. ඌට ඕනේ අඳුරට යන්නවා. ඒ වගේ හිත නික්ලිෂිතන්න ගෙනාට පස්සේ ආ ප්‍රශ්න කරනවා අර අරක කෙලස් කරගන්න. ආයෙ කෙලස් අරගන්න. ඒ බව දැනගෙන ගිහිල්ලා බලන්න මේ නික්ලේශී දේ නැතිකම නිසා නෙවෙයි මේ හිත දුක් විඳින ඒක අඳුර ගන්න කැමති නැහැ. මුළු දාශ පුරාම ගොඩක් කරලා අපේ හිතේ තියෙන නික්ලේශී ඒක අඳුර ගන්න හිත කැමති නෑ. ඒ වෙනුවට වන්දනාව වන්දනාව යන්දන අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා එක්ක ටෙලිවිෂන් එක බලනවා එක්ක පත්‍රේ බලනවා එක්ක වීඩියෝ බලනවා එක්කනද කයි වගක් එලිනා. අර ලස්සන පිරිසිදු මනස අර පෑසිටිට බරදී දාගන්න. ඒ නිසා ඒක හොඳට දැනගන්න හැම එක්කෙනෙක්වත් බේරලා නැහැ මෙතන. ඔක්කොටම මේ පිරිසිදු මනස තියෙනවා. නැත්නම් ඒක හරි පාළුයි. හරි තනි. හරි කුතුහල දරන සිදුවි. කිසිම ස්පාසාවක් නැති ගතියක් තියෙනවා. ඉතින් මොකද කරන්න ඕන කියලා කල්පනා කරනවා. මේ හැම විද්‍යාඥයෙක්ම පිස්සේ. එකෙකුටවත් වර්තමානයේ බැරි හින්දානේ ඔය පරිශන කරුවේ. වර්තමානයේ සැපේ ඉන්නවනම් කොමන පරිශන කිස්ස පරිශනන් චරේ. ආපතේ සම්බදාති. හැම වෙලාවෙම වතුර තියෙන මොකටද වතුර හොයන්නේ? මේ වර්තමානයේ නැතිකමනේ දැන් මේ ධන ගතිය නිසානේ මේ හොය හොය යන්නේ මේකේ පේනවනේ කෙලස් නැතුව හිටිය මොනවද හොන මොන හොයන්න ඕන මොනද කරන්න ඕන ඒ නිසා පළවෙනි පටමාතේ මායාගේ කිනුර පටමා කාමාතේ පටමාසේනා දුතියාරති උච්චති තතියකෝ පිපාසා චතුත්තං තණ්හා පෞච්චති තණ්හා කියලා කියන්නේ පරිේශන තෘෂ්ණාව කි නිකන් ඉන්න දෙන්නෙම නැහැ එකාගේ කම්මල වගේ. කෙලෙස් නැති තැන තිබ්බත් ඇති තැන තිබ්බත් ගාය කඩි ගාය නටන. ඔනේ නැටිල්ලට ඉන්ජන පන්දන ස්පන්දන චංචල වලට උදාහරණ කියන කෙලෙස් කියනවා. ආනන්දස පයිසුත් සඳහන් කරන යම් ස්පන්දනයක් යම් කම්පනයක් යම් චංචල ගතිය යම් ප්‍රපංචයක් තියෙනවා ඒ තමයි කෙලෙස් කියන්නේ නිකන් ඉන්න බැරි කම. බුදුරජාණන් නිකන් ඉන්න තැන පෙන්නලා කියන ඕන පුළුවන් නම් ඔක රැකපන්. ප්‍රශ්නෙකට කමන්නේ අපි සාකච්ඡා කරාට කමන්නේ නමුත් ඒක ගිය කෙනා දන්නවා ඉතින් පිපාසිත තැනකට ගියා. කාන්තාරයට ගිහිල්ලා තැරියා. මහමුදලට ගිහිල්ලා කරකොලා තැරියා. කැලේක ගිහිල්ලා දැම්මගේ මොකක්ද සංඛා ගතියක් එන්නේ. ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. කුසල ඡන්දය අවශ්‍යයි. අධිචිත් මේ ඉදිරි දැක්ම අවශ්‍යයි. ඉතින් ඒක උඟා කුරු වෙන්න ඕනේ. මෙතන ඉඳගෙන උඟා කුරු වෙන්න එකයි කියන්න තියෙන මොනවත් නොකර ඉන්න බලන්නකෝ. යමක් නොකර සිටීමේ හැකියාව බලන්නකො ආන්න එතකොට තමයි තේරෙන්නේ මේ උපයෝගුදේ රැකෙන්නේ අන්න එහෙම තමයි. දැන් ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ. වික්‍රමී වහන්සේලාට පර්යන්කේ සුසුසුද කියන්නේ. ඒක භාවිත නොකරන කීවට දීලා තුනේ. ආ ඒක ඇත්තටම කියනවා මේ ස්ත්‍රීන්ට බත් පර්යන්කේ ඉන්නකොට මේ විලුඹ ලිංගිත තද වීම නිසා ලිංගික ආශ්‍රදයක් වෙනවා. ඒ නිසා විකෘති ලිංගයේ තියෙන ලිංගික හැඟීම් තියෙන කෙනාට වාඩි වෙනකොට මේ විලුපතද වෙනවනේ හරියටම ලිංගෙට ඉట్లా. ඒක නිසා ඒකයි කාරණාව ඒක එහෙමම කියලා තියෙනකම කියලා මම දන්නේ. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලාට වාඩි වෙන්න කියලා තියෙන අර්ථ පරිවර්තන. දසාවින්දස. කේතන ජීවිතයේදී අටලෝ දාමට භාවනාවේ නිරාමිස සුවේද සමසිත පවත්වා ගත යුතු නම් මේ නිරාමිස ඊයේ දර්ශනය. නිරතුරුව ධර්මයේ සිහිය මුලින් ප්‍රවත්වා ගැනීමට අමතරව නොසැලී සිටීමට උපදෙස් දෙන්න. නිසිදුව. ඉසලා ඉසලා සැලෙනවා සැලෙන බව දන්නවනම් ඇති. ඒක හරියට කියනවනම් පරණ තිබුණ ඔර්ලෝස් තියෙන දැන්වත් ෆැෂන් එක දාලා ඔර්ලෝස් තියෙන බට්ට පැද්දෙනවා. දැන් ඔය මේ ක්වාඩ්ස් ඔර්ලෝස් වලට බට්ටික් ඕනේ නෑ. ඒ පැද්දෙනකොට අපිට තේරෙනවානේ මේ බට්ට ගිහිල්ලා නතර වෙන්න හදන්නේ කෙලවර වගේ නෙපේ. නතර වේගෙන ගිහිල්ලා ආය වැටෙනවා. මේ පැත්තට ගිහින් නතර වේගෙන නමුත් බට්ට ඇත්තටම නතර වෙන්නේ මැද. कारण බට්ට දුවනකොට හයියෙම දුවන්නේ මැද හරහා. වයින් නැති විදිහට නතර වෙන තැන ඉස්පස්සනක් විදිහට දුවනකොට පෙන්වන්නේ නැහැ. ඉතින් අපි දැන් කරන්නේ ඔර්ලෝචේ බට්ට දුවන්නදලා වයින් නතර කරනවා. එතකොට මම පැද්දිලා පැද්දිලා මැදට එනවනේ. ඒත් තාම පැද්දෙනවා. හැබැයි ආ දන්නවා ඉස්සර තරම් පැද්දෙන්නේ නැහැ. දැන් පැද්දෙන්නේ වර්තමාන මැදට ආව මේ පැත්තට විස්ථාපන කරනවා. මේ පැත්තට විස්ථාපන නිසා ඉස්සල ඉස්සල තියෙන තාම පැද්දෙනවා. හැබැයි ඉස්සර තරම්ම අඩුයි කියලා. අන්න ඒක තමයි දැස්ති මනස කියලා කියන්නේ. තමන්න තියෙන සැලෙනවා තාමත් අම්ම මැරිච්චාම සැලෙනවා. තාමත් ගෙට ගිනි ගත්තාම ඇඬෙනවා. ඔය ඉස්සර තරම්ම සීමුර්ජා වෙන්නේ ක්ලාන්ත වෙන්නේ ඒක අඩු ගතියක් තියෙනවනම් මේක මතක තියාගන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔල්ලොස් වට මැද නතර වෙනවා ඒ නතර වෙන අතර මැද ජවනිකා මේ යන්නේ එක සැරේ නතර කරන්න බෑ විසරත කරන්න ගියොත් එහෙම වාහනයක් දුවන වාහනයක තද බල ගඩොල් බ්‍රේක් දැම්මොත් එහෙම ස්කිඩ් වෙලා වාහනේ කරකොල යනවා. කඩ කඩ නැතර කරනවා. මේ නැතර වෙනකොට නැතර වෙනතේ ඉස්සරට වැඩිය අඩු බව තේරෙනවනම් සැලෙන බව අඩු බව තේරෙනවනම් ඒක ලොකුම ලොකු ජාග්‍රහණ ඒක ඉක්මන් කරන්න යන්න එපා. ඒක හරියම බයන්න. ස්වභාවයෙන් වෙන දෙයකට නිරීක්ෂකෙක් වෙන්න ඉච්චරයි කරන්න. ඉච්චර. අදීෂෝ ඒ කියන්නේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. හරිසෝ. ගොරකේ කවි කියලා හරි යන්න හොඳ කවි කවි දක්ෂ ඒක තමයි කියන්නේ. වැඩන්න වැඩන්න. ඒ ෂාන් කියන්නේ ගොරකේ. කවි කවි කියන්නේ කවි කවි දන්න උගුර කවි කියන්න බැරි බැරිකේ උගුර ඉදරයි කියලා. හරියන්නේ කවි කියන්නේ කවි කියන කෙනා මටත් බෑ. හරි ඒක කියන්නකෝ. ජීව එකාලු කර මග දුතු අපේ අම්මා මාහත උතුරු සලුවක් දී මෙහි එවෝ ඒ පින්බලෙහි බුදු මග යන මගේ අම්මා මග කිව් විවේට බුක්සෝ අද අද කිව්වා ගිහිගේ නේක දුක් විඳ විඳ වඩෙන් කොරෙන් ඇරලා ඒ හැම අලුයම කෙල පිටක් දෙසින් බුදුමඟ පෙහෙනි කළ දෙවිනේ මහමු කෙරෙහි නිවන් දොරට නම් වේවා ආදි සාදි සාදි